ධර්මානුශාසනාවය දේශකයන්න් වහන්සේ ඓතිහාසික කිරියැල්ල නැදුම් රජමහා විහාරය කුරුවිට හල්පේ සාංගිකාරාම පුරාණ විහාරය යන උබේ විහාරයන්හි ආගමික සේවා කෘත්‍ය අධිකාරී අභිධර්මාචාර්ය කාව්‍ය ශිරෝමණී ගෞරව ත්‍රිපිටක ධර්මවේදී ශ්‍රී සද්ධර්ම වාගීශවර විචිත්‍රභානි ග්‍රන්ථ විශාරද පූජ්‍යපාද මීවන පලානේ රතනසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස නමෝ තු පාරාති තෙරුවන් සරණයි සදහවත් කාරණික පින්නතුනේ සාන්ති මුනේන්ද්‍ර භාග්‍යවත් සම්මා සම්බුදු අමාමේන්යන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කොට වදාළ අංගුත්තර නිකායට අයත් වන චතුක්ක නිපාතේ ධූපාරා සූත්‍රය මුල් කරගෙන අද අපේ සදහවත් පින්නතුන්ලාට ධර්ම සංග්‍රහයක් ධර්ම ශාන්තියක් සිද්ධ කරන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ ධර්ම දේශනා පිළිබඳව සලකා බැලීමේදී මුළුමහත් බෞද්ධ ජනතාවට සියලු සදහැවතුන්ට තම තමන්ගේ ජීවිතය ධර්මාලෝකයේ කරා ප්‍රඥාලෝකයේ කරා ගමන් කරවන්න පින්වත්නි ඔබ අප ජීවත් වෙන මේ මිහිතලය බුදුරජාණන් වහන්සේගේ ලෝතුරා බුදුගුණ සුවඳින් සුවඳවත් වෙච්ච බිමක් අපේ සමාජයේ පෙරණි කියමනක් තියෙනවා මේ මහ පොළව තන් මල් වලින් වහන්නට පිළිවංකම තියෙන පුජ්‍යලයන් තුන්දෙනෙක් ඉන්නවා කියලා. එයින් එක්කෙනෙක් සූර්යයා අනිත් එක්කෙනා බුද්ධිමතා අනිත් පුජ්‍යලයා පරිත්‍යාගශීලී මෙන්න මේ කියපෝ පුජ්‍යලය තුන්දෙනාට මේ මහ පොළව රම්මල් වලින් වහන්න පිළිවන් කියලා පැරණි කීමක් තියෙනවා. ජීවත් වෙන්න ඕනෑම කෙනෙක්ගේ ජීවිතය සාර්ථකත්වයේ කරා ගමන් කරවන්නත් මේ කාරණා තුන ප්‍රධාන වෙනවා. යම් කිසි කෙනෙක්ගේ ජීවිතය සාර්ථක වෙන්න නම් ඔහුට සාර්ථක පුජ්‍යලයේ ක්‍රීමේ සූරතාවය තියෙන්න ඕනේ. ඊළඟට ඒ සාර්ථකත්වයේ කරා ගමන් කරන්න ඔහුට බුද්ධිය තියෙන්න ඕනේ. ඒ වගේම පරිත්‍යාගශීලී බව තියෙන්න ඕනේ. මෙන්න මේ පුජ්‍යලයන් තුන් දෙනාට මේ මහ පොළොව රන් මල් වලින් වැසිය හැකි කියලා කියමනක් අතීතේ ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ පුජ්‍යලයන් තුන්දෙනා මුළු මහත් ලෝකයටම ආශිර්වාදයක් කරගත හැකි වෙනවා. මේ කාරණා තුන් පරිපූර්ණත්වයට පත් වෙච්ච පුජ්‍යලයා ජීවත්ව සිටියේදීත් ගරු සම්මාන ලැබිය යුතු පුජ්‍යලේ. මිය ගියාට පස්සෙත් ඒ පුජ්‍යලයාම් සිහිපත් කරලා ගෞරව කරන්න, වෙඳුම් පිදුම් කරන්න, සත්කාර සම්මාන දක්වන්න ඊටාම් සුදුසු වෙනවා. එතකොට අද මේ මාම්ප්‍රකා කළ සූත්‍ර ධර්මයෙන් ඔබට පැහැදිලි කරන්නේ කෙනෙක් මිය ගියාට පස්සේ ඒ පුජ්‍යලයාගේ ධාතුන් තැන්පත් කරලා ස්තූපයක් කරන්න සුදුසුකම් තියෙනවා නම් ඒ සුදුසුකම් තියෙන පුජ්‍යලයන් හතර දිනක් ගැන මේ සූත්‍රයේදී සඳහන් වෙනවා. තෝපාරහ කියලා කියන්නේ ස්තූපයක් කරවලා වැඳුම් පිදුම් කරන්න සුදුසුයි කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝමි භික්ඛවේ තූපාරහා මේ ලෝකේ ජීවත් වෙනවා මහණෙනි ස්තූපයක් හදලා ගරු කරන්න සක්කාර සම්මාන දක්වන්න සුදුසු පුජ්‍යලයන් හතර දෙනෙක්. කත මේ චත්තාරු. කවුද මේ හතර දෙනා? එන එක්කෙනෙක් තමයි තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තුපාරා තථාගත අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා ජීවත්ව සිටින කාලෙදිත් වැඳුම් පිදුම් ගරු සත්කාර සම්මාන ලැබිය යුතු ගුණනන සුවඳින් සුවඳවත් වුණා. උන්වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ඒ ධාතුන් වහන්සලා නිදහම් කරලා ස්තූප හදලා ඒවට වැඳුම් පිඳුම් කරලා ගරු සත්කාර සම්මාන දක්වලා බොහෝ කුසල් රැස් කර ගන්නට හැකි බව මේ සූත්‍ර ධර්මයේ පැහැදිලි කරනවා. එහෙමනම් මේ ලෝකේ යම් කෙනෙක් ස්තූපයක් දාගමක් හදලා එහි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සරුවක් ධාතුන් වහන්සලා තෙම්පත් කරලා වැඳුම් පිදුම් කරනවා නම් ගරු සත්කාර සම්මාන දක්වනවා නම් ඒ උතුමන් වහන්සලා දේශනා කොට වදාළ නිර්මල ධර්මයට අනුව තමන්ගේ දිවි පැවැත්ම සකස් කර ගන්නවා නම් ඒ ධර්මයට අනුව ජීවිතය අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් අන්න ඒ පුජ්‍යලයාට එවැනි පිළිවෙතක් අනුගමනය කරන්න තෝරා ගන්න සිටින හොඳම කල්යාණ මිත්‍රයා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තථාගත බුදුරජාණන් වහන්සේ එවැනි පෙඳුම් පිදුම් ලබන්න සුදුස්සෙක් බවට පත්වීම පිළිබඳව අපි හැමදාම සිහිපත් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය අරහං ගුණේ එක අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේ සියලු ලෝවාසීන්ගේ සියලු ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු නිසා අරහං කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සුදුසු බව ලැබුවේ කොහොමද? ඒ සුදුසු බවට හේතු වුණේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සතුව තිබිච්ච මහා කරුණාව සහ මහා ප්‍රඥාව මේ ලෝක ධාතුවේ ජීවත් වෙන සියලුම සත්‍යයන්ගේ කරුණාව එකතෙන් කළත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට සමාන කරන්න බෑ මේ මුළු මහත් ලෝක ධාතුවේ ජීවත් වන සියලුම සත්‍යයන්ගේ ප්‍රඥාව එකතෙන් කළත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට සම කරන්න බෑ. ಗುಣ තියනවා නම් කවමදාවත් කියා නිම කළ නොහැන ගුණයක් යම් කිසි කෙනෙක් සතුනම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. මේ පිළිබඳව සලකලා බලද්දී අපට බුදුරජාණන් වහන්සේ මෙවන් පූජාවන් ලැබීමට සුදුසු වන්නේ කුමක් නිසාද කියන කාරණය වඩා හොඳින් පැහැදිලි වෙනවා උන්වහන්සේ ලෞතර බුදු බව පතාගෙන අනන්ත අප්‍රමාණ සංසාර ගමනේදී විවිධ ආත්මවල ඉපදිලා කරපෝ අසීමිත පරිත්‍යාග පිළිබඳ සිතලා බැලුවා උන්වහන්සේ ගුණ නුවණ දියුණු කරපු හැටි ජීවිත පරිත්‍යාගයෙන් නතුව එහෙම ජීවිත පරිත්‍යාගයෙන් නතුව අප්‍රමාණ පරිත්‍යාගයන් කරලා මුළුමහත් ලෝවාසී සියලුම සත්‍යයන් සංසාර දුකින් මුදවලා නිවන් අවබෝධ කරවන්න ඕනේ කියන උදාාර පරමාර්ථයෙන් වහන්සේ ලෝතුරා බුදු බව දක්වා ගමන් කරන්ට හේතුනා ඒ නිසාම උන්වහන්සේගේ ගුණ වර්ණනා කළා අප්‍රමාණ සත්‍යෝ බුදුරජාණන් වහන්සේ යම් දෙසකට වඩිනවා නම් ඒ වැඩම කරන්නට පෙර ආතුවම ඒ ප්‍රදේශයේ පුරාම පෙත්‍රී යන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අම්මාකම් භගවතු ඒවං කල්යාණෝ ඒවං කිත්ති සද්දෝ අබ්බුග්ගතෝ කියලා අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කල්යාණ කීර්ති රාවය මුළු මහත් ලෝක ධාතු පුරාම පැතිරුණා. අපිට මතක් වෙනවා අපි පුංචි කාලෙදී ඉගෙන ගත්තා නාමාස්ත සතකය කියන පොත. මේ නාමාස්ත සතකයේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ 108ක් ඇතුළත් වෙනවා. ඒකයි මේකට නාමාෂ්ටකය කියලා කියන්නේ. 108 නෙමෙයි බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ. මෙතන වර්ණනා කරනවා මේ නාමාෂ්ට සතකයේදී බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ 108ක්. ඒ පළවෙනි ගාථා රත්නේ පමණක් මම සඳහන් කරන්නේ. මේව බෞද්ධ ජනතාව හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. හොඳට ප්‍රායෝගික කරන්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණ කදම්බය මොනවද? උන්වහන්සේ මේ සමාජයට පහළ වී දේශනා කළේ කුමක්ද? මේ කරුණු කාරණා පිළිබඳ නිතර විමසා බැලිය යුතුයි. මේ නාමාෂ්ට සතකේ ආරම්භ කරනවා මෙහෙම. සම්බුද්ධං කුණ්ඩදීකාක්සං සම්වක්නං කරුණාස්පදං සම්මන්ත භද්දං සාස්තාරං සාක්‍ය සිංහං නමාම්‍යහම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධම් පුණ්ඩරීකාක්ෂං සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පත්මාකාර ජීවිතය පිළිබඳ පැහැදිලි කරන තැන. මොකද්ද පත්මාකාර ජීවිතය කියලා කියන්නේ? පත්ම කියලා කියන අපේ නෙළුම් මලට. නෙළුම් මලක් පිපෙන්නේ මඩ ගොහරුවක. ඒ මඩ ගොහරුවේ පිපිච්ච නෙළුම් මල මඩේ නොගෑවි මඩෙන් උඩට ඇවිල්ලා මුළු මහත් ප්‍රදේශයම ලස්සන කරමින් සුවඳ හමමින් සුවඳ විහිදුවමින් පවතිනවා. බුදුරජාණන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ අපි වගේම මව් කුසියකින්. එදා මහා මායා දේවීන් වහන්සේ කුසියෙන් ලුම්බිනි සල්ුවනේ දුන් වහන්සේ උපත ලැබුවා. ගසක් යට. ගසක් යට උපත ලද උන්වහන්සේ. එයින් පසුවම එදාම ඇති කරගත් අදිෂ්ඨානිය ඔස්සේ අග්ගෝහමස්මි ලෝකස්ස කියලා මම පටන් ගත්තේ. මම ලෝකේට අග්‍රයෙමි. කොමකින්ද? පත්මාකාර ජීවිතේ. මොකද්ද මේ පත්මාකාර ජීවිතය? මේ ජීවත් වෙන සමාජයේ පින්නතුනේ පෘථග්ජන සමාජයක්. පෘථග්ජන පොහුදුන් කියලා කියන්නේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, මානයෙන්, ඊර්ෂ්‍යාවෙන් පිරිච්ච සිටිවිලි වලින් යුක්ත මිනිසුන් ජීවත් වෙන සමාජය. මේ මිනිස් සමාජය තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මිනිස් සිත්වල පවතින දෙවියන්ග සිත්වල පවතින බ්‍රහ්මයන්ග සිත්වල පවතින වෙනම් විවිධ සත්‍යයන්ගේ සිස්සතන් වල තියෙන රාග දෝෂ මෝහ ආදී තණ්හා ආදී සියලු ක්ලේශ ධර්ම උන්වහන්සේ සහ මුලින්ම නැති කර දැමුවා. තණ්හානම් කය මජ්ජක. ඒ තණ්හාව සහ මුලින් සිඳ දැම්මා. තහම් තණ්හාව සහ මුලින් සිඳ දාපු සිතක තියෙන අසිරිය එවන් බුදු සිතක තියෙන පිරිසුදුකම එවන් බුදු සිතක තියෙන ප්‍රභාසුරත්වය කියන්නට ඔබ මා කවුද පින්තුනේ කෙලෙසුන්ගෙන් පිරුණු සමාජය තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදී ඊටාම් නිර්මල පිරිසුදු බුදුසිතකින් ලෝකයේ ප්‍රභාස්වර කළා. ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් ආසාවන්ගෙන් තොර වෙච්ච පිරිසුදු සිතක් බුදුරජාණන් වහන්සේ උපදවා ගත්තා කිසිවෙකුගේ උපදේශයක් නැතිව පරෝපදේශ රහිතව සම්භූ ඥානෙ උන්වහන්සේ තණ්හාව සහ මුලින් දුරු කරලා සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වෙච්ච අමා නිවන් අවබෝධ කරගත්තා ඒ පිරිසුදු සිතේ තිබෙන ආශ්චර්ය වටිනාකම ශේෂ්ඨත්වය පූජනීයත්වය මොනතරම්ද කියලා කියන්න හැකියාවක් නැහැ පින්නතුනි. ඒ පිළිබඳව සිතා බලනකොට ඔබ අප ඔබේ මගේ සිත්වලට ඉබිකම් කරලා බලන්න ඕනේ. එවැනි නිර්මල පිරිසිදු සිතක් තිබිච්ච ලෝතර බුදුරජාණන් වහන්සේගේ දරුවෝ ඔබ අපි හැමදෙනාම. එහෙමනම් ඒ බුදු පියාණන් වහන්සේ බුදු මෑණියන් වහන්සේ ගමන් කරපු මාර්ගයේ බුදුරජාණන් වහන්සේගේ දරුවෝ හැටියට අපිත් ගමන් කරන්න ඕනේ. උන්වහන්සේ වදාළනේ එක අවස්ථාවකදී මේ සංසාර ගමනේ කිසිවක් නොදැන සත්‍යය නොදැන ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතිව අනේක වාරයක් සංසාරේ දුක් විඳ විඳ මං ගමන් කළා. මේ ගමන් කළේ කුමක් නිසාද? මේ පංච උපාදාන ස්කන්ධයන් පිළිබඳ සත්‍ය නොදැනීම නිසා. මොනවද පංච උපාදාන ස්කන්ධ? සාමාන්‍යයෙන් අපි පංචස්කන්ධය කියනවානේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. මේ කොටස් පහට දැඩිව ග්‍රහණය කරගත්තාම දැඩිව උපාදාන කරගත්තාම අපි ඒකට කියනවා පංච උපාදාන ස්කන්ධ කියලා. යම් කිසි කෙනෙක් ලෞතර බුදු බවටපත් වෙනා පසේ බුදු බවටපත් වෙනවා නම් රහතන් වහන්සේ නමක් බවටපත් වෙනවා නම් ඒ උතුමන් වහන්සේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයන්ගෙන් මිදුණු කෙනෙක්. අපි මේ සංසාරේ මේ තාක් තවම ගමන් කරන්නේ මේ පංච උපාදාන ස්කන්ධයන් පිළිබඳව සත්‍ය අවබෝධ කරගන්න බැරිව මේකට ඇලිලා බැඳිලා ගැටිලා ආස කර කර මුලා විවි අපි මොනතරම් දේවල් පැස් කරනවද පින් පව් නොයික් විදිහට මේව රැස් කරන්න රැස් කරන්න රැස් කරන්න මේ කර්ම රැස් කරනකොට විපාක දී විපාක දෙදී මේ සසරේ අපිව තව තව ඈතට අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ මෙන්න මේ ගමන නතර කරන්න. ඒකයි අඟුලි මාලට බුදුරජාණන් වහන්සේ වදාළ කරුණ ඔබට මතකද? අහිංසක මම නැවතුනේමි ඔබ නවතින්න කියලා. මම නැවතුනේමි නුඹක් නවතින්න. මොකද්ද මේ කිව්වේ? ඒ පාර යන ගමන නතර කරන්නද නැහැ. උන්වහන්සේ වදාලා මම මේ සංසාරේ ආපු ගමන දැන් නතර කරලා තියෙන්නේ. ඔබත් මේ සසර ගමන නතර කරන්න. මේ සසර දුකින් නිදහස් වෙන්න. මේ පංච උපාදාන ස්කන්ධයන්ගෙන් නිදහස් වෙන්න. මේ ඇලීම් වලින් නිදහස් වෙන්න. මේ ගැටීම් වලින් නිදහස් වෙන්න. මේ මුලාවෙන් නිදහස් වෙන්න මේ ආසාවන්ගෙන් නිදහස් වෙන්න ඒකයි බුදුරජාන් වහන්සේ අඟුලිමාලට මතක් කරේ පින්නතුනේ ඔබ අප අපේ හදවත් තුළටත් කතා කරලා මේ දහම දහම් පණිවිඩය කියන්න ඕනේ එතකොට බුදු කෙනෙක් කියලා කියන්නේ අනන්ත අප්‍රමාණ සංසාරේ පාරමී ධර්මයන් සපුරලා සමතෙන් සත්පාරමී ධර්ම සම්පූර්ණ කරලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණ කරලා ජීවිතයේ සසර පිළිබඳ තමන් වහන්සේගේම නුවණින් සත්‍ය අවබෝධ කරගත් උත්මයන් වහන්සේ නම. උන්වහන්සේ ඒ අනන්ත ප්‍රමාණ දුෂ්කර ක්‍රියාවල යෙදিলা ලෝතර බුදුබවට පත් වෙලා පිරිනිවන් මංචකයට වඩිනා තුරුම උන්වහන්සේගේ ලෝතුරා බුදුසිත පුරාම තිබුණේ මහා කරුණාව මහා ප්‍රඥාව එමගින් වහන්සේ දේශනා කළ ධර්මයක් තිබඳුමයි. ඒ ධර්මයේ යම්කිසි කෙනෙක් සිතට එකතු කරගත්තා නම් ඒ එකතු කරගත් එක්කගේ සිතත් තිබඳු බවට පත් වෙනවා. මේ පිළිබඳව මට අදහසක් ඉදිරිපත් කරන්න හිතුණා. ඔබට වඩාත් දැනෙන විදිහට පුංචි කවියකින් මේ කවිය හොඳට මතක තියාගන්න. බුදු සිතේ සැනසීම උදා වෙන්නේ කොහොමද? බුදු සිතේ සැනසීම උදා වුණේ කොහොමද? උන්වහන්සේ තූපාරහ බවට පත් වුණේ කොහොමද? මේ කවියෙන් කියන්නේ ඒකයි. මම මගේ කියා සිතෝවත් ලොව හැමදේම තම සිරුරවත් පවතිනවද සිතෝසේම මේ භව කතර සිතෝ දේ නොම වේ සෑම එල්මද ගැටුම දුරු කළ තැන සනසීම මියගිය අතීතය ගැන දුන්නස් නොවනු මතුවට සිහින මාලිග තනමින් නොයනු ගත වෙන මේ මොහොත වැදගත් බව සිතනු විදසොම් නැන වඩනු කෙලෙසොම් සින්ද ධම්මනු මේ තමයි පින්නතුනේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුදුසිත ඇසුරෙන් අපට දුන් දහම් පණිවිඩය මේ තූපාරහ සූත්‍රයෙන් අපට උගන්වන්නේ මේ ලෝකයේ වෙනුම් යම්කිසි කෙනෙක්ගේ ධාතුන් තැන්පත් කළ ස්තූපයක් හඳලා බැඳුම් පිදුම් කරන්න සුදුසු නම් ඒ පුද්දලියෝ කවුද කියන එක පමණක් නෙමෙයි අපේ ජීවිතත් උපාහාර අවවටපත් කරගන්න හැටි මුළු මහත් ජන සමාජය තුලම අපේ ජීවිතත් උපාහාර අවවටපත් කරගන්නේ කොහොමද කියන කාරණය මේ සූත්‍ර ධර්මයෙන් අපට උගන්වනවා ඊළඟට බලන්න මේක විස්තර කරන්න කාලය මදි දෙවෙනි කාරණය බලන්න තෝපාරා ඊළඟ පුජ්‍යලයා කවුද? පච්චේක සම්බුද්ධෝ. පසේ බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේලා පින්නතුනේ තමන් වහන්සේගේ නුවණින්මයි මේ සත්‍ය අවබෝධ කරගන්නේ. තමන් වහන්සේගම නුවණින්මයි සත්‍ය අවබෝධ කරගන්නේ. ඒ සත්‍ය අවබෝධ කරගෙන උන්වහන්සේ නිවන් අවබෝධ කරනවා. හැබැයි උන්වහන්සේ තර ලෞතරා බුදුරජාණන් වහන්සේලාට වගේ සියලුම සත්වයන්ට නිවන් අවබෝධ කරීමේ හැකියාව ඇත්තේ නෑ. හැබැයි ඉන් මෙහා ඕනෑම සපතක් කරා ගමන් කරන්නේ නිවන් මඟ පෙන්වෙ හැකි. නිවන් මඟ පෙන්වෙ හැකි නමුත් නිවන් අවබෝධය ලැබෙන්නේ නෑ. මොකද උන්වහන්සේලා තනියම නිවන් අවබෝධ කරගන්න උපන් පහළ වෙච්ච අයනේ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වගේම උන්වහන්සේලා තමන්ගේම නුවණින් තමයි සත්‍ය අවබෝධ කරන්නේ. ඒක කතන්දරවල ඕන තරම් දැක් වෙනවා. ඊළඟට බලන්න තථාගත ශාවකෝ ශාවක මහා සංඝරත්නය තථාගත ශාවකෝ කියන්නේ මේ මහා සංඝරත්නය පමණක් නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක පාස්කා සිව්වණක් පිරිසම තථාගත ශ්‍රාවක පිරිස. එතකොට මේ තථාගත ශ්‍රාවක පිරිසත් ූපාරහයි. හැබැයි මේ තථාගත ශ්‍රාවක පිරිස සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශ්‍රේෂ්ඨ නිවන් මඟ නිවන් පිළිවෙත අනුගමනය කළ අනුගමනය කරන අයයි. ඒ අය තමයි තූපහරහා බවට පත් වෙන්නේ. නිකම්ම නෙවෙයි. එතකොට ඒක නිසා තමයි බෞද්ධ වෙච්ච ඔබ අප හැමදෙනාම මේ සංඝ ගුණ කියන්නේ හැමදාම සුපටිපන්නෝ භගවතු සාවක සංඝ බලන්න මේ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා තූපාරහා වෙන්න ප්‍රධාන හේතුවක් සුපටිපන්නෝ නිවැරදි නිර්මල යහපත් ත්‍රිවිතුරු පිළිවෙතෙහි පිළිපන් නිසා සුපටිපන්නයි. මේ මාර්ගයේ උද්දුකෝ නාම සෝ මග්ගෝ. කොතනකවත් ඇදක් උදක් මොකවත් නැහැ. ඊටාම් නිර්මල මාර්ගයක් ආර්ය ස්ථාංක මාර්ගය. ඒ ආර්ය ස්ථාංක මාර්ගයට පිළිපන් උත්තමයන් වහන්සේලා. එතකොට ඒ තමයි මහා සංඝරත්නයේ ප්‍රධාන වශයෙන් මේ සිව්වනක් පිරිසේ එතකොට බලන්න මේ තථාගත බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයත් ඒ සඳහා සුදුසුයි. ඔබට හොඳට කියවලා බං මේ බුද්ධ ශ්‍රාවක චරිත ශ්‍රාවක ශ්‍රාවිකා චරිත මේ ශ්‍රාවක චරිත වලින් අපට කියවෙන පණිවිඩය බලන්න. උන්වහන්සේලා මොනතරම් ගැඹුරට ජීවිතය ගැන සත්‍ය දැකලා තියෙනවද? උන්වහන්සේලාගේ සිත් මොනතරම් අකම්පිත බවට පත් කරගෙන තියෙනවද? සරියොත් මහරහතන් වහන්සේව සමහර උදවිය පරික්ෂා කළා. ඇත්තෙන්ම මේ අය නොසලන සිත් ඇති අයද කියලා. නොසලන සිත් තියන අයද, කම්පා නොවන සිත් තිබෙන අයද කියලා පරික්ෂා කළා. ඒ අවස්ථාවල් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මම ඒ ගැන කියන්න කාලය ගන්නෙ නෑ. එතකොට එවැනි උතුමන් වහන්සලා දිනු කරගෙන තිබුණා අකම්පිත සිත අටලෝ දාමේ නොසලෙන සිත යතින්ද කීලෝ පඨමේ සිතෝස්‍යා චතුබ්බි වාතේ ව්‍යසම්පකාම්පියෝ බලන්න හතර දිසාවෙන් හමනා විශාල කුණාටුවකින් නම් සුළඟකින් නම් නොසෙල්වන ඉන්ද්‍රකීලයක් වගේ මනසක් උන්වහන්සලට තිබුණේ බෞද්ධයෝ කියන්නේ එහෙමයි. බෞද්ධයා කිසිවකට සැලෙන පිරිසක් නෙමෙයි. කිසිවකින් කලබලයටපත් වෙන පිරිසක් නෙමෙයි. එදාමින් අදත් එහෙමයි පින්නතුනි. එදාමින් අදත් එහෙම නොසැලෙන මනසක් හදන්න කියන්නේ. මට මතක් වෙනවා මගේ ගුරු දේවයන් වහන්සේ. මේ පසුගිය කාලේ හොඳ සිද්ධියක් උන්වහන්සේට වුණා. එතකොට උන්වහන්සේට එක්තරා දායක මහත්මියක් පූජකලා ඔරලෝසුව. ඒක රත්තරන් ඔරලෝසුව. මේ රත්තරන් ඔරලෝසුව කෙනෙක් කවුරු හරි සොරාගත්තා. දැන් සොරාගත්තට පස්සේ මේ ගැන උන්වහන්සේගෙන් නිමස ලැබෙනවා උන්වහන්සේ කියපු කතාව දානවා. උන්වහන්සේ කියනවා මේ ඔරලෝසුව මගේ අතට ලැබෙනකොටම මට දැනෙච්ච දේ වැටහිච්ච දේ තමයි මේක කවදා හරි නැති වෙනවා. මේ කවදා හරි නැති වෙනවා කියන කාරණය. ඒක මම දැනගෙන හිටපු නිසා මගේ සිතේ කිසිම කම්පාවක් කනගාටුවක් ඇති වුණේ නැහැ. මෙන්න මේ ස්වභාවය ඔබේ දිනදා ජීවිතයේ ක්‍රියාත්මක කළ බලන්න. ඔබ මගේ කියලා හිතන දේවල්, මම කියලා කල්පනා කරපු දේවල් මේවා පිළිබඳව අපි කල්තියාම දැනගෙන හිටියොත් මේවා කැඩෙන, බිඳෙන, නැසෙන, විනාශ වෙන දේවල් කියලා පින්නතුනි අපට මොන දේ අහිමි වෙලා ගියත් අපි කවදාවත් කඳුලක් වෙලාන්නේ නැහැ. කවදාවත් කනගාටු වෙන්නේ නැහැ. ශෝක වෙන්නේ නැහැ. එතන තියෙන්නේ මොකද්ද? නොසලෙන මනස. නොසලෙන මනස. කිසිවකින් කම්පා නොවන මනස. මොනතරම් ලාභ ලැබුණත් මොනතරම් අලාභ සිද්ධ වුණත් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කිසිවකින් සැලුනේ නැහැ. කම්පා වුණේ නැහැ. උන්වහන්සේ අපට උගන්වන්නේ ඔබත් හිබඳු කෙනෙක් වෙන්න කියලා. ජීවිතේ හැමදාම අපේ දවස් ගෙවෙන්නේ හුඟක් වෙලාවට පින්නතුනේ කඩාවැටුණු මනසක. සිත කඩාවැටෙනවා හරි වේගෙන්. හැබැයි නැගිටුවන එක පහසු නෑ. සිතක් වැටෙන එක පහසුයි. නමුත් ඒ සිත නැගිටුවන එක පහසු වැඩක් නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ නමක්, පසේ බුදුරජාණන් වහන්සේ නමක්, මහරහතන් වහන්සේ නමක් කියලා කියන්නේ අන්න එවැනි නොසැලෙන අකම්පිත මනසක් දූතුමන් වහන්සලා. චක්‍රවර්ති රජ කෙනෙක් කියලා කියන්නේ මේ ලෝකයට කලාතුරකින් පහළ වෙන ගිහියන් අතර උතුම්ම පුජ්‍යලයා හැට සැලකෙන කෙනෙක්. ඔහු විඳින සැප සම්පත්, ඔහුගේ ගමනාගමනය, ඔහු අනුගමනය කරපු පිළිවෙත් ඔබ බණපතින් අප්‍රමාණ අහලා තියෙනවා. එතකොට ඒ උතුමන් වහන්සේලා පංචශීලය ගරු කරන ජීවිත පරිත්‍යාගයෙන් පංචශීලය ආරක්ෂා කළ තමන්ගේ ජනතාපා පංචශීලයට යොමු කරලා මුල් මහත් රටම දෙහැමි බවට පත් කරපු අප්‍රමාණ සම්පත් තිබුණු අය. ඒ උතුමන් වහන්සේලා තෝපහරහ පුජ්‍යලියෝ. මෙන්න මේ විදිහට පෙන්වත්නි තතහාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා තතහාගත ශ්‍රාවකයන් වහන්සේලා චක්‍රවර්ති රහිතමා කියන මේ අය මිය පරලව ගියත් ඒ අය වැඳුම් පිදුම් ගරු සත්කාර සම්මාන ලැබීමට සුදුසු පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ අයගේ ධාතු තැන්පත් කරලා චෛත්‍යයක් හදලා වන්දනාමාන කළත් විශාල කුසල ශක්තියක් රැස් කරගත හැකි වෙනවා. මෙන්න මේ විදිහට මේ තූපා රහ සූත්‍රය තුලින් ඔබට මට විශාල පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය තමයි ජීවත් වෙන කාලය පුරාමට සකස් කරන්න නොසැලෙන මනසක් අකම්පිත මනසක් මරණ මංචකයට යනකොට ඔබ සකස් කරලා තියාගන්න කිසි දෙයකින් ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් ආසාවෙන් මිදුණු සිත ඒ තමයි ඔබ ලබාගත් මේ දුර්ලභ මනුස්ස ජීවිතයේ ලොකුම ජයග්‍රහණය. ඊවන් තැනකට ගමන් කරන්නයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නිර්මල ධර්මය දේශනා කරන්ට යෙදුණා. ඉතින් මේට වඩා කාලය යොදාගන්න හැකියාවක් නැහැ. අද දවසේදී තෝපාරහ සූත්‍රය මුල් කරගෙන මේ පින්තුන්ගේ දායකත්වයෙන් ඊටාම වටිනා අනුශාසනාවකට සවන් දුන්නා. මේවා තව තවත් බණ පුත හොඳට කියවලා හොඳට බණ අහලා සිත සංසුන් කරගෙන උතුම් පුජ්‍යලයක් වෙන්නට ඔබත් අදිෂ්ඨාන කරගන්න. එවිට මේ සම්බුද්ධ ශාසනයට විශාල ශක්තියක් වෙනවා වගේම ඔබටත් සසර දුකින් නිදහස් ලබන අමා නිවන් අවබෝධ කරගැනීමේ වාසනාව මෙනවා පින්නතනි. සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ ඓතිහාසික කිරියැල්ල නැදුම් රජමහා විහාරය කුරුවිට හල්පේ සාංගිකාරාම පුරාණ විහාරය යන උබේ විහාරයන්හි ආගමික සේවා කෘත්‍යාධිකාරී අභිධර්මාචාර්ය කාව්‍ය ශිරෝමණී ගෞරව ත්‍රිපිටක ධර්මවේදී ශ්‍රී සද්ධර්ම වාගීශවර විචිත්‍රභානි ග්‍රන්ථ විශාරද පූජ්‍යපාද මීවන පලානේ රතනසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ප්‍රීති දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු සදහෙතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා